භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම දිනාම අද දවසේදීත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොතේ පින්නතුනේ අපි සාකච්ඡා කළේ පසුගිය දේශනාවන් තුළ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළ ධර්ම කොටාශයන්. එහිදී අපි නොඑක් ධම් පරයායන් පිළිබඳව සාකච්ඡා කළා. පසුගිය දේශනාව තුළ අපි නාම රූප ධර්ම, ඒ වගේම තුන් ආකාර වේදනාවන් සහ ඒ වගේම චත්තාරෝ ආහාරා සතර ආහාරයේ පිරිසිදු දැක්විය යුතුයි කියන එක කතා කළා. එතකොට මේ අත් වශයෙන්ම මේ කතා කරන්නේ විවිධ පරියායන් විවිධ ක්‍රම කෙනෙකුට සම්මත්ත නියාමයකට එමත් නැතිනම් ධර්ම අවබෝධයකට පත්වන්නට අවශ්‍ය කෙරෙන දහම් න්‍යායන් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. කෙනෙකුට පස්සෝ සාසවෝ උපාදානීයෝ කියනකොට සාස්රෝ උපාදානීය වුණ ස්පර්ශය පිළිබඳව පිරිසිඳ දැකලා ස්පර්ශයේ අනිත්‍ය බව පිළිබඳව අවබෝධ කරගෙන මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙකුට නාම රූප ධර්මයන් පිළිබඳව අවබෝධ කරගෙන කෙනෙකුට අවබෝධයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙකුට තුන් ආකාර වේදනාවන් පිළිබඳව වේදනා සමුදය පිළිබඳව සහ වේදනා නිරෝධය පිළිබඳව තේරුම් අරගෙන අවබෝධ ධර්ම අවබෝධයක් සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සතර ආහාර පිළිබඳව කෙනෙකුට තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට මේ කතා කරන්නේ නිවන් ප්‍රතිපදාව පිණිස පවතින වැදගත් ධර්ම කොටස සමූහයක්. එතකොට අපි පසුගිය දේශනාව තුළ අවසාන වශයෙන් සාකච්ඡා කළ සතර ආහාර කියන එක ගැන. ආහාරය කියනකොට අපි දන්නවා මේ ප්‍රත්‍යාර්ථයෙන් ආහාරාති පච්චය ආහාර කියලා මෙතනදී දක්වන්නේ ප්‍රත්‍ය කියන එක ගැන හැරදක් කියන සඳහා. එතකොට සතර ආහාරය ප්‍රත්‍ය වෙනවා. අපිට ඇස හදන්නට නැතිනම් චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාද ආදී ප්‍රසාද රූප හදන්නට අපිට හේතුවක් බවට පත් වෙන කබලින්කාර ආහාරය වර්ණ ගන්ධ රසෝජා කියන අනිත් සුද්ධාෂ්ටක රූපයන් සකස් කරන්නට හේතු බවට පත් වෙන්නේ කබලින්කාර ආහාරය මේ කබලින්කාර ආහාරය කියන කාරණය අර විදිහේ ධර්මයන්ගේ ඵලයක් ගෙනල්ලා දීලා ඒකේ තමන්ගේ කෘත්‍ය સિદ્ધ කරන අවසාන වෙනවා ඊට පස්සේ ඒ සකස් වුණ ප්‍රසාදයකට ස්පර්ශ වෙනවා ඒකට කියනවා පස්සාහාරය කියලා. ඒක ස්පර්ශයේ නිසා අපිට වේදනා සංඥා කියන මේ ඵලයක් උපදවනවා. වේදනා සංඥා දෙක ගෝචර කරගන්නවා මනෝ සංචේතනාව. ඒ දේ ගෝචර කරගන්න මනෝ සංචේතනාව තුළ ත්‍රිවිධ භවය සකස් කරලා දීම සිද්ධ කරනවා. ත්‍රිවිධ භවය ගෝචර කරගන්න විඥාණය ඒ ගොඩනැගුණු දේ කාම රූප අරූප භවයේ වශයෙන් නැවත ප්‍රතිසන්දි වශයෙන් දැසගන්නට සුදුසු මට්ටමට ප්‍රකාශ වෙනවා ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීමේදී නැවත විඥාන පත්‍යා නාම රූපං කියන මට්ටමින් නාම රූප සකස් කිරීම කියන දේ සිද්ධ වෙනවා ඒ නාම රූපයන්ගේ නාම රූප ධර්මයන්ට පැවැත්වීම පිණිස කබලින්කාර ආහාරය නැවත උපකාර වෙනවා. මෙන්න මේ විදිහට ආහාර චක්‍රයක ගමන් කරන අපි ආහාර නිරෝධයකට පත් කළ යුතු වෙනවා. ආහාර නිරෝධය සාක්ෂාත් කරන්නට නම් අපිට තියෙනවා සතර ආහාරයේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට. ඒ කියන්නේ ස්පර්ශය කියන දේ පිළිබඳව අපි අවබෝධ කරගත්තොත් කබලින්කාර ආහාරය සහ ස්පර්ශය කියන දේ අපිට පේනවා හේතු නිසා සකස් වන ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙන බව පිළිබඳව මනෝ සංචේතනාව තුළ අපිට පේන්නේ ස්පර්ශ ආහාරයගේ Nirodhe විඥාන ආහාරයෙන් දැනගන්නේ අර නාම ධර්මයන්ගේ Nirodhe කියන ආහාරයන්ගේ Nirodhe කියන එක එහෙම වෙනකොට අපි ආහාර නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. ඒ කියන්නේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා ආහාරයන්ගේ පැවැත්මෙහි ඇති අනිත්‍ය බව අපි අවබෝධ කරගන්නකොට අපිට නිත්‍ය වශයෙන් සත් ආහාරයක සත්පුද්ගල බව ගොඩනගාගත්ත වැරදි සංකල්පනාව දුරු වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහේ පැවැත්මක් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන ආහාර න්‍යාය කතා කරනකොට එතකොට අපි මෙතන කතා කරන්නේ ලෝක යථාර්ථයක් විදිහට ආහාරයේ යථාර්ථයත් යථාර්ථයේ නොදන්නා කම නිසා ආහාරයේ සත්පුද්ගල භාවයෙන් ගොඩනගා ගැනීම. එතකොට ආහාරයේ යථාර්ථයේ ප්‍රත්‍යක්ෂ කිරීම තුළ ආහාර නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කිරීම තුළ මේ ආහාරය නොහට ගන්න බවට පත් කිරීමක් කියන කාරණා ටිකයි අපි මේ මාතෘකාව තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ. එතකොට අද අපිට තියෙනවා පංච ධම්මා පරිඤ්ඤය ධර්මතා පහක් තියෙනවා පරිඤ්ඤය උන. ඒ තමයි පංච උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධ ධර්මයන්. එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව අපි පිළිසඳ දකිනකොට අපි මිට පෙර කතා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධයන් පිළිබඳව. පංච උපාදානස්කන්ධය පිළිබඳව කතා කරනකොට උපාදාන ගෝචරෝඛණ්ඩා උපාදාන ගෝචර කොට පවත්න ස්කන්ධ ධර්මයන් එතකොට උපාදාන සම්භූතාවාඛණ්ඩා උපාදාන වශයෙන් උපාදානයේ හටගත් ස්කන්ධයන්ට කියන උපාදානස්කන්ධ කියලා යථා තිනද්දි පුසද්දි ඒ වගේම අර තනකොළ තන නිසා ඉපදුණු ගින්න තිනද්දි කියලා කියනවා වගේ මේ උපාදානය හටගත් ස්කන්ධයට උපාදාන සම්භූත වූ ස්කන්ධයන්ට උපාදානස්කන්ධ කියලා කියනවා. ඊට පස්සේ උපාදාන විදෙහියා කන්දා කියන්නේ උපාදානයන්ට යටත්ව පවතින උපාදානයේ නිසා පවතින ස්කන්ධයන්ට කියනවා උපාදානස්කන්ධ කියලා. යථා රාජපුරුෂෝ රජුට යටත්ව පවතින පුරුෂයා රාජපුරුෂයා කියන ගණයට යනවා. ඒ වගේ උපාදානයේට යටත්ව පවතින ස්කන්ධ ටික උපාදාන ස්කන්ධ කියන ගණයට යනවා. උපාදාන පභවා වාඛණ්ඩා උපාදානස්කන්ධා උපාදානයේ ප්‍රභවය කොට ඇති උපාදානීය සකස් කරන බව ඇති ස්කන්ධයන්ට උපාදානස්කන්ධ කියලා කියනවා. ඒ වගේ මල් ගස් ගෙඩි හැදෙන ගස් කියලා අපි කියන්නේ ගෙඩි ප්‍රභව කොට ඇති බවින් මල් ප්‍රභව කොට ඇති බවින් උපාදානයේ ප්‍රභව කොට ඇති බවින් උපාදානස්කන්ධ කියලා කියනවා අර ගස් ගැන කතා කළා වගේ. එතකොට උපාදානානි පන කාම උපාදානං දිට්ඨ උපාදානං සීලබ්බත උපාදානං අත්වාද උපාදානං තිච්ඡත්තාරි උපාදානයේ කොටස් හතරකින් තියෙනවා. ඒ තමයි කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බුත් උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන හතර අතතෝ බුසං අතතෝ පන බුසං ආදානන්ති උපාදානං මේ දේවල් සාරවත් විදිහට ඊටාම වහාම ගන්න නිසාම උපාදානය කියලා කියනවා ඒක අපි රූපය උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංඛාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධය කියලා අපි උපාදානස්කන්ධ පංචකයක් පරිහරණය කරනවා. එතකොට උපාදානස්කන්ධ පංචකයක් පරිහරණය කරනකොට උපාදානස්කන්ධය කියන එකෙන් කතා කරන්නේ උපාදානය සම්භූත කොට ඇති උපාදානය හා යෙදුණු ස්කන්ධයන්ට කියනවා උපාදානස්කන්ධ කියලා. ඒ වගේම උපාදානය ඇති මනසකින් ඇසුරු කළ හැකි නිසා උපාදානස්කන්ධය කියලා කියනවා. ඒ කියන්නේ උපාදාන ගෝචර වුණ උපාදානයට ගෝචර වුණ ස්කන්ධ ටිකටත් උපාදානස්කන්ධ කියලා කියනවා. උපාදාන සම්භූත වූ ස්කන්ධයන්ටත් උපාදානස්කන්ධ කියලා කියනවා. ඒකට උපාදානය හටගත් ස්කන්ධ අපිට පේනවා ලෝකේ ස්කන්ධ ධර්මතා ටිකක් අපි උපාදානයන්ගෙන් අර අපි කියපු සතර උපාදානයන්ගෙන් කාම දිට්ඨි ශ්‍රීලබ්ධ තත්ත්වවාද ආදී වශයෙන් ග්‍රහණය කරගන්නකොට ගෝචර කරගන්නකොට එතන සකස් වෙන්නේ උපාදාන ස්කන්ධ පඤ්චකය. එතකොට අපිට එතන ස්කන්ධ කියන වචනේ යෙදෙන්නේ නැහැ. භූතය කියන වචනේ යෙදෙන්නේ නැහැ. හේතුව භූතය කියන මට්ටමේ නොරැඳී ඒ මට්ටම ඉක්මවා ගිහිල්ලා අපි සම්පූර්ණම අර උපාදානයන් සහ මිශ්‍ර කරගත්ත උපාදානය හටගත්ත මට්ටමක ජීවත් වෙනවා. ඒ නිසා අපිට අද අවබෝධ කරගන්න තියෙන රූපයත් රූප උපාදානස්කන්ධයක් වේදනාවත් වේදනා උපාදානස්කන්ධයක් සංඥාවක් සංඥා උපාදානස්කන්ධයක් සංඛාරයක් සංඛාර උපාදානස්කන්ධයක් විඥානයක් ඒ වගේම විඥාන උපාදානස්කන්ධයක් තියෙන මේ ධර්මතා ටික. අපිට එතකොට ලෝකේ භූතය කියන ස්වභාවය නැතිනම් ස්කන්ධයන් කියන ස්වභාවයත් උපාදානස්කන්ධ කියන ස්වභාවයත් හැම වෙලාවකදීම බෙදෙනවා සාසවා උපාදානීයා කියන වචන දෙකෙන්. අපි සාසව සහ උපාදානීය කියන වචන දෙක මිට පෙර දේශනාවකදී කතා කළා. අර ඔබට මතක ඇති පස්සෝ සාසෝ උපාදානීයෝ කියන කාරණේ කතා කරනකොට ඒත් අපි කිව්වා ආශ්‍රව සහිත සිතින් ඇසුරු කරන නිසා උපාදාන සහිත සිතින් ඇසුරු කරන නිසා අපි ඒ දේවල් වලට සාසව උපාදානීය කියලා කියනවා. ඒ වගේම මේ ස්කන්ධ ධර්මතාවයනොත් ආශ්‍රව සහිත සිතට ඇසුරු වෙනකොට ඒ වගේම උපාදාන සහිත සිතකට ඇසුරු වෙනකොට ඒ දේවල් අපි නම් කරනවා උපාදාන සහිත සිත් කියලා. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියනකොට පංච උපාදානස්කන්ධය සාසව වූ ධර්මයක්. ඒ වගේම උපාදානීය වූ ධර්මයක්. ඒකට සාසව වූ ධර්මයක් උපාදානීය වූ ධර්මයක් කියලා කියනකොට ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන් උපාදානයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන් ධර්මයක්. ඒකෙන් කියන්නේ හැම තැනකදීම උපාදානයේට හිත සහ ආශ්‍රවයන්ට හිත කියන හැම තැනකදීම ආශ්‍රව සහිතයි උපාදාන සහිතයි කියන තැනකින් යෙදී යුතුයි කියලා කියනවා. නොයසේ නම් එහෙම කිව්වා කියලා මේ කතා කරන්නේ පංච උපාදානස්කන්ධ කියන මට්ටමේදී උපාදානය කියන කාරණාව සම්පූර්ණම නොයදී තියනවා කියලා තැනකිනුත් නෙමෙයි. ඒක අපිට බෙදාගත යුතු අර්ථයකුයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. උපාදානස්කන්ධය කියලා කතා කරනකොට පංච උපාදානස්කන්ධය කියන තැනකදී අපි කතා කරන්නේ සාස්වා උපාදානීය කියන තැනින් තමයි ස්කන්ධේනොත් පංච උපාදානස්කන්ධේනොත් කන්ද සූත්‍රය වගේ තැනක ස්කන්ධයන් සහ පංච උපාදානස්කන්ධයන් බෙදා දක්වනකොට සාස්වා උපාදානීය කියන තැනින් තමයි මේක බෙදා දක්වන්නේ. එතකොට දැන් පංච උපාදානස්කන්ධයේ සාසවා උපාදානීය කියන තැනින් උපාදානස්කන්ධය බෙදා දක්වනවා රූප ස්කන්ධයන් සාසවා උපාදානීය කියන වචනයෙන් නොබෙදා කතා කරනවා. මේ කාරණා දෙක ටිකක් අපිට පටලෝ ගත්තාම ලෝකෙ කෙනෙකුට පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් අතර වෙනසක් නැති වෙනවා. ඒ කියන්නේ දැන් රූපස්කන්ධයත් රූප උපාදානස්කන්ධයත් කියන එක අතර වෙනසක් නැහැ. වේදනාස්කන්ධයත් වේදනා උපාදානස්කන්ධයත් අතර වෙනසක් නැහැ. ඒ මේ වේදනා ස්කන්ධය දිහා බලාගෙන කෙනෙක් ආශ්‍රව කෙලෙස් ඇති කරගන්නවා නම් ඒක වේදනා උපාදානස්කන්ධයේ බවට පත් වෙනවා. එතකොට වේදනා උපාදානස්කන්ධ කියන වචනය භාවිත කරලා තියෙන්නේ අපි පිරිසුදු ස්කන්ධයටමයි. එහෙනම් ස්කන්ධය සහ උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ දෙකම එකක් කියන මතයක් බොහෝ විට කෙනෙකුට ඇති වෙනවා. මේ කාරණා ටික ටිකක් ගැඹුරු වෙන්නත් පුළුවන්. එතකොට අපි ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියලා ගන්නකොට අපි ශාස්ත්‍රව වන සියල්ලම උපාදානස්කන්ධද කියන කාරණේ ගැන අපි අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. ශාස්ත්‍ර වෙන සියල්ලම උපාදානස්කන්ධද කියලා. මොකද අපි කිව්වොත් අපි විපාක සිතක් ගත්තොත් විපාක සිතත් ශාස්ත්‍ර ධර්මතාවලින් කතා කරනවා. උපාදානීය ධර්මතාවලින් කතා කරනවා. ඒකෙන් කියන්නේ නැහැ විපාක සිතත් උපාදානස්කන්ධයි කියන මට්ටමින් කතා කරන්නේ නැහැ. එතකොට ඒකට අපි උපාදානීය ස්කන්ධ කියලා කියන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී උපාදානස්කන්ධය කියන දේ අපි සකස් කරගන්නේ උපාදාන ආශ්‍රව සහිත උපාදාන සහිත කියන අර්ථයෙන් එනකොට මේ කියන උපාදාන ධර්මතා හතර යෙදුණු මට්ටමකින්මයි. ඒ තමයි අපි හැම වෙලාවකදීම ස්කන්ධයන්ගේ පිරිසිඳ බව පිරිසිඳ නොදන්නාකම නිසාම ස්කන්ධයන් අරඹය අපි පංච උපාදානස්කන්ධයක් ගොඩනගනවා යථාර්ථයේ නොදන්නා මානසික මට්ටම නිසා ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය නොදන්නා මානසික මට්ටම නිසා ඒ නිසා ඒ උපාදානස්කන්ධයට උපාදාන පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තමයි අර උපාදාන හතරෙන් උපාදාන වශයෙන් අසුරු කරන්නේ එතකොට මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහිම යම් උපාදානයේ උපාදානයක් තියෙනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහිම පවත්නා උපාදානය කියන කාරණාව නිසා තමයි මේ උපාදානස්කන්ධ කියන නාමය යෙදෙන්නේ. ඒ කියන්නේ මේ උපාදානය හැම වෙලාවකදීම යෙදුනේ මේ උපාදානස්කන්ධ ටික අසුර කරගෙන. අර අපි ඔකට උදාහරණයක් කතා කළා සීනි සහ බෝතලේ. මගේ ළඟ සීනි තියෙනවා නම් නිකන් බෝතලයකුත් තියෙනවා නම් සීනි බෝතලයක් ඉපද වීමට හිතයි මොකද සීනි ටික Taman ළඟ තියෙන නිසා සීනි ටික වගේ නම් උපාදානය බෝතලේ වගේ නම් ස්කන්ධ ටික දැන් සීනි බෝතලයක් උපදවා ගැනීම පිණිස පුළුවන්කම තියෙනවා ඒ වගේ උපාදානය කියන දේ උපදවා ගැනීම පිණිස පුළුවන්කම තියෙනවා අපි හැම වෙලාවකදීම අපි විඳින්නේ සීනි බෝතලයක් ඒ කියන්නේ මේ උපාදා උපාදානය කියන දේ අර ස්කන්ධ පංච උපාදානස්කන්ධය මතට පතිත කරගෙන අපි ඒ දේ විඳින මට්ටමකුයි තියෙන. එතකොට මේ දේ පංච උපාදානස්කන්ධය කියලා නම් කළේ අපි කෙරෙහි පවතින උපාදානය නිසා මිසක උපාදානය නැතිනම් මේකට උපාදානස්කන්ධයයි නොකිය යුතුයි. ඒ කියන්නේ සීනි අපි ළඟ නැත්තම් මේකට සීනි බෝතලේ කියලා නොකිය යුතුයි කිව්වා වගේ උපාදානය කියන දේ අපි ළඟ නැත්තම් මේකට උපාදානස්කන්ධයයි කියන එක නොකිය යුතු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම රූපස්කන්ධය ශාස්ත්‍රව වූවක් තියෙනවා අනාශ්‍රව වූවක් නැහැ. ඒ කියන්නේ රූපස්කන්ධය සම්පූර්ණම ඒකාන්ත සාස්ව ධර්මයක්මයි. ඒකට හේතුව තමයි රූපය කියන දේ නැවත ඇති හැටියට ඇසුරු කරන ලක්ෂණය පවතින්නෙම සම්පූර්ණයෙන්ම අපිට කෙලෙස් ආශ්‍රව සහිත මනෝභාවයක මානසික මට්ටමක. රූපය අසුරු කරන්නම කෙලෙස් ආශ්‍රව සහිත මානසික මට්ටමක ඒ නිසා රූපය කියන එක ඒකාන්ත සාසව ධර්මයක්. හැබැයි වේදනා ස්කන්ධයේ සාස්රව තියෙනවා අනාස්රව තියෙනවා. සංඥා ස්කන්ධයේ සාස්රව වූවක්ව තියෙනවා අනාස්රව වූවක් තියෙනවා. සංස්කාර ස්කන්ධයේ සාස්රව වූවක්ව තියෙනවා අනාස්රව වූවක්ව තියෙනවා. විඥාන ස්කන්ධයේ සාස්රව වූවක්ව තියෙනවා අනාස්රව වූවක්ව තියෙනවා. ඒකෝ දැන් සාස්රව සහ අනාස්රවව කියලා මේ කාරණා දෙකකින් අනෙක් ස්කන්ධ හතර පිළිබඳව කතා කරනවා. කෙලස් ආශ්‍රව සහිත කෙනාට රූපයේද ඇතුළත්ව සියලුම ස්කන්ධ ටික එක වචනයකින් එක න්‍යායකින් කතා කරනවා ඒ තමයි සාසව ධර්මතාවයන් කියන්නේ. එතකොට කෙලෙස් ආශ්‍රව නැති කෙනාට නැතිනම් උපාදාන නැති කෙනාට එයාට කිව යුතු නැහැ මේ ස්කන්ධ ටික උපාදාන සහිතයි නැතිනම් උපාදාන ස්කන්ධයි කියලා. එතකොට උපාදාන සහිත මනසකින් නෙමෙයි ස්කන්ධයන් ඇසුරු කරලා තියෙන්නේ. උපාදාන රහිත මනසකින් ඒ නිසා තමයි සාස්ව වුණ රූපය ඒ හිතේ යෙදෙන්නේ නැත්තේ. ස්පර්ශය පැත්තෙන් ඇති වුණු අනිකුත් නාම ධර්මතා ටික විතරක් ගෝචර වෙන්නේ අන්න ඒ හේතුව නිසා. එනිසා රහතන් වහන්සේ නැතිනම් අපරියාපන්න භූමියේදී ස්කන්ධ හතරක් ගැන කතා කරන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන එක. මේ සිත පවත්වන්නට උපකාර කරලා තියෙන ඒ ස්කන්ධ හතර නිසා. ඒ නිසා අපිට මේ අවබෝධය ඉතාම වැදගත් වෙනවා. මොකද පිරිසිදු දැක්ක යුතු ධර්මයේ හැටියට අපි මෙතනදී කතා කරන්නේ පංච උපාදානස්කන්ධය කියන කාරණය. එතකොට පංච උපාදානස්කන්ධය කියන දේ පිරිසිදු දැක්ක යුතු ධර්මයේ හැටියට අපි මෙතන කතා කරනකොට අපි ටිකක් ගැඹුරු විෂයක් ගැන කතා කළේ. ඒ ගැන තව බොහෝ කාරණා සඳහන් කළ හැකිව පවතිනවා. නමුත් ඒක බොහෝ දෙනෙකුට මම හිතනවා තේරුම් ගන්නට ටිකක් අපහසු මට්ටමක් ඇති වෙයි කියලා අපි තවදුරටත් ඒ විෂය ඔස්සේ ඇතුළට ගියොත්. නමුත් අපිට මේ කාරණාව තුළ අද දවසේදී හොඳ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි අපේ ජීවිතයේ යථාර්ථය. මොකද පරිඤ්ඤය ධර්මයක් විදිහට අපි මේ කතා කරන්නේ පංච උපාදානස්කන්ධයේ. ඒකට පංච උපාදානස්කන්ධයේ පරිඤ්ඤය ධර්මයක් වෙනකොට හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවට අපි නොදන්නාකම නිසා තමයි අපි උපාදාන සහිතව මේ දේ ගොඩනගාගෙන ඉන්නේ. එතකොට කාම උපාදාන කියලා කියනවා අපිට ඒ දේ කෙරෙහි ඇති කාමයේ ඇති කරන ගතියට කියනවා කාම උපාදානය කියලා. ඊට පස්සේ ඒක දික්ටි වශයෙන් ගත්තාම අපි දෘෂ්ටියක් විදිහට ගත්තට පස්සේ අපිට ඒකට කියනවා දිට්ඨි උපාදාන කියලා. ඒ වගේම සිල් වත විදිහට ගන්න එකට කියනවා සීලබ්බත උපාදාන කියලා. ඒ වගේම ආත්ම දෘෂ්ටියෙන් ග්‍රහණය කරන එකට කියනවා අත්වාද උපාදාන කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට අද දවසේදී තියෙනවා සතර උපාදාන කෙනෙක් උපාදානයන් සහිතව ඇසුරු කරන නිසා තමයි උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ උපාදානස්කන්ධය කියන මට්ටමේදී හැම මොහොතකදීම මේ උපාදාන හතරෙන් අපි මේක ඇසුරු කරනවාමයි අනිවාර්යයෙන්ම උපාදානස්කන්ධය කියන මට්ටමේ. ඒ නිසා රහතන් වහන්සේගේ මට්ටමේදී අපරියාපන්නයේදී අපි උපාදානය පරිහරණය කරනවා කියලා කියනවා නම් ඒක නොයුතුයි. ඒක තමයි මේ කාරණාව විග්‍රහ කරනකොට මට දැනෙන පැතිකඩ බවටපත් වෙන්නේ. මොකද ස්කන්ධ සහ උපාදානස්කන්ධයන්ගේ පැහැදිලි වෙනසක් තියෙන්නට ඕනේ. නැතිනම් මේක බෙදීමෙන් ඇති පළක් නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේක උපාදාන වශයෙන් ඇසුරු කරන්නේ නැහැ. නමුත් උපාදානස්කන්ධයමයි ඒක පරිහරණය කරනවා කියලා කියනවනම් නැතිනම් මේ රූපස්කන්ධයම උපාදානස්කන්ධයක් වෙනවා රූපස්කන්ධයක් වෙනවා. මේ වේදනාවම වේදනාස්කන්ධයක් වෙනවා උපාදානස්කන්ධයක් ඒකමයි කියන එකෙන් නම් අපිට එහෙනම් මේකේ බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ස්කන්ධ සහ උපාදානස්කන්ධයයි කියලා බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ස්කන්ධ ටිකක ප්‍රවැත්මක් ඇති තැනක පංච උපාදානස්කන්ධය කෙනකෙනා ඡන්ද මූලිකව ගොඩනගාගෙන තියෙනවා. ඒ නිසා තමයි පංච උපාදානස්කන්ධේ ඡන්ද මූලිකයි කියලා කියන්නේ හැම වෙලාවකදීම. එතකොට මෙන්න මේ විදිහට අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්නට ඕනේ. මේ තුල අපිට පේන්නට අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතයේ යථාර්ථය අපේ ජීවිතයේ පැතිකඩක් ඇත්ත පැතිකඩක් කියන තැන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයක අපි අසුර කරන බව නොඑක් ධර්ම දේශනාවලදී නොඑක් තැන්වලදී අපි ඒ ගැන කතා කරලා තියෙන නිසා මම හිතන්නේ නැහැ අපි ගොඩාක් වැඩි දුරට ඒ ගැන කතා කළ යුතුයි කියලා අර ගද්දුල බද්ද සූත්‍රයේදී දක්වනා වගේම අසෘතවත් පුතඥය පංච පාදානස්කන්ධය වටාම සැරිසරන පංච පාදානස්කන්ධය නැසුරු කරනවා බඳින ලද බල්ලෙක් බඳින ලද තැඹ වටාම හැසිරෙනවා තැඹ වටාම ඉඳ ගන්නවා තැඹ වටාම නිදා ගන්නවා වගේම මේ අසුතව පුතඥය මුළු ජීවිතේම ජීවත් කරවන්නේ පංචපාදානස්කන්ධය කියන දේ වටා ඒ තමයි මේ ඇති ලෝකයේ තුලම ජීවත් වෙලා ලෝකේ තියෙනකොටම අපි මැරිලා යනවා කියන දෘෂ්ටිය තුල ඉඳලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වැරදි සහගත දෘෂ්ටිය නැතිනම් පංච පාදානස්කන්ධය කියන දේ අපිට දුරු විය යුත්තක්. එනිසා අපි මේ ගැන පරිඤ්ඤය වෙනවා, පිරිසිඳ දැක්ක යුතු වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය ආදී වශයෙන් අපි ව්‍යවස්ථාපනය කරගත යුතු වෙනවා. අනිත්‍ය ආදී වශයෙන් මේ ගැන ව්‍යවස්ථාපනය කරගන්නකොට අපිට නුවණක් එනවා පංචපාදානස්කන්ධයේ පිරිසිදු දකින්නට යනකොට මේක ඇති උනේ කොහොමද කියලා මේ දිහා බලාගෙන යනකොට අපිට පේනවා ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන කාරණය. හේතු ඇති කල්ලි හටගත් ස්කන්ධ ධර්මතා ටික හේතු නැති වෙනකොට නැති වෙලා ගියපු බව අපිට පේනෙන්නට ගන්නවා. ඒ ටික පේනකොට අපිට යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා. මේ ලෝකේ ස්වභාවය තමයි හටගත් හැම ධර්මයක්ම හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක. ඒ අවබෝධය ඇති වෙනකොට අපිට පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය අර උපාදාන වශයෙන් ඇසුරු කරන්නට තියෙන ලෝකය අනුත්පාදයට යනවා මොකද උපාදානයන් නැති වෙලා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් ඇසුරු කරන්නට හේතු ඇත්තේ නැහැ. මොකද අපිට දර්ශනයෙන් ශක්තිමත් කරලා තියෙනවා කාමයේ දුරු කළා. ඒ නිසා අපිට දිට්ඨිය දුරු කළා වැරදි දිට්ඨිය අපි කෙනෙන් දුරු කළා තියෙනවා. ආත්ම සංකල්පය ඉවත් කළා තියෙනවා. ඒ වගේම සීලබ්බත ඒ දේ සාක්ෂාත් කර ගැනීම පිණිස සීල වෘතයන්ගේ එල්බී සිටිනකම අපෙන් ඉවත් කළා තියෙනවා. ඒකට මේ ටිකෙන් අපි ඉවත් කළාට පස්සේ අපිට අර ස්කන්ධයන් යථාභූතය සාක්ෂාත් කරන ස්කන්ධයන් නැවත නොකිය යුතුයි. උපාදාන ස්කන්ධය කියලා. මොකද ඒ උපාදානය කියන දේ හදන්නට හේතු ටික ඇත්තේ නැති නිසා. ඒ කියන්නේ යම් දර ටිකක් ගැන අපි කතා කරනවා නම් මේ දර ටික මේ ගින්න ඇති කරන්නට හිත ධර්මයක් කියලා අපි ඒ දර ටික ගින්න ඇති කරන්න හිතයි කියන එකෙන් අපි කතා කරන්නේ ගින්න කියලා දෙයක් ලෝකේ තියෙනවා කියන තැනක ජීව ඉන්න කෙනෙකු විසින්. හැබැයි ගින්නක් කියන දේ ලෝකේ කවදාවත් නැත්නම් එහෙනම් එදාට නොකිය යුතුයි මේ දර ටික ගින්න උපදවනවා කියලා. මේ දර ටික ගින්න උපදවන ගින්න උපදවීම සඳහා හිතයි කියලා කියන්නේ අපි මේ ගින්න ඇති කල ලෝකේ ගින්න කියලා දෙයක් विद्यमान වෙනකම් හැබැයි මේ ගින්න නැත්තම් දැන් හේතු නැහැ මේ දර ටික ගින්න උපදවන්නට හිතයි කියලා. ඒ වගේ මේ ලෝකේ උපාදාන සහිතයි කියලා අපි අසුරු කරන්නේ හැම වෙලාවකදීම උපාදානය කියන ධර්මයන්ගෙන් අපිට ඕන වෙලාවක මේ දේ ස්පර්ශ කරන්නට පුළුවන්කම තියෙන එක පෙරපසු නැතුව ඊට පසු අනිවාර්යයෙන්ම අපි උපාදානයේ යොදනවාමයි පංච උපාදානස්කන්ධය කෙරෙහි උපාදාන කරනවාමයි ඒක පංච උපාදානස් කියන ඛණ්ඩය හටගත්ත කියන තැනින් අපිට නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ පංච උපාදානස්කන්ධය හටගත්තා නම් ඒ කෙරෙහි උපාදානය ඇති කරගන්නවම ඒ නිසා තමයි පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය අනුස්පාදයට යන්නේ ඒ නිසා ඒ කාරණේ පිළිබඳව අපිට ඒ මට්ටමින් අවබෝධ කරගත්තාම හරි ඔය කාරණාව පිළිබඳව යම් යම් පුංචි පුංචි අත බෙදාත්මක තැන් තියෙන්නට පුළුවන් කෙනෙකුට නමුත් ධර්ම විනයානුකූලව එය විසඳා බලා ගන්න එක තමයි ඊටම වැදගත් වෙන්නේ විශේෂයෙන්ම ත්‍රිපිටකයේ මූලිකත්වයේ දීලා මේ කාරණාව පිළිබඳ විමසා බැලීම කියන්නේ පිටකයේ ඇති හැම තැනක් පිළිබඳවම ස්කන්ධ උපාදාන ස්කන්ධ බෙදෙන න්‍යායන් පිළිබඳව අපි විශ්ලේෂණය කරලා අර්ථමතු කර ගැනීම තමයි ඇත්තටම අවශ්‍ය වෙන කාරණේ බවට පත් වෙන්නේ. මොකද මේ කාරණාව පිළිබඳව ඇතැම් වෙලාවට කෙනෙකුට විවාදාත්මක කාරණයක් බවට පත් වෙන්නට පුළුවන්. උපාදාන ස්කන්ධය සහ ස්කන්ධයන් කියලා කියනකොට උපාදාන ස්කන්ධය සහ ස්කන්ධයන්ගේ ભેදයක් නැති මට්ටමකට ඇතන් කෙනෙක් වර්තමානයේ තුල බොහෝ අදහසක් දරනවා. ඒ නිසා රහතන් වහන්සේද පංච උපාදාන ස්කන්ධේ පරිහරණය කරනවායි කියන දෘෂ්ටියක් තුල ඇතන් කෙනෙක් කටයුතු කරන නිසායි ඒ කාරණා ටිකේ විදිහට සිහිපත් කළේ කොහොමත් අර්ථ විමසා බලා ධර්මයේ විනයට ගලපලා අපිට අර්ථ ගන්නවා නම් ඒක වැදගත් චතුරාර්ය සත්‍යයට ප්‍රතිසම්පාදයට ඒ වගේම අපිට අවශ්‍ය වෙන රාග විනය දෝෂ විනය මෝහ විනය කියන විනයට ඒකට විනයට සහ ධර්මයට කියන මේ දෙකත්තටම ගලපලා අපි අර්ථ ගන්නවා නම් අපිට වරදින්නේ නැහැ ඒ නිසා සතර මහා ප්‍රදේශ පිළිබඳව අපි නැවත වතාවක් සිහිපත් කරගන්නවා නම් වටිනවා මොකද සමහර විට මේ මහා තෙරුන් වහන්සේ නමක් තමයි මේ විදිහට කියලා තියෙන්නේ නිසා අපි මේක දරාගෙන යා යුතුයි කියන මට්ටමක නෙමෙයි අපි සිටිය යුතු වෙන්නේ. ඒ වගේම තමයි අපි මේ බුදුරජාණන් වහන්සේගෙන්ම මම මේක අහලා දැනගත්තා කියන ස්ථාවරය තුළ නෙමෙයි අපි ඇත්තටම රැඳී යුතු වෙන්නේ. ඒ වගේම තමයි මේ මහා සංඝරත්නය මෙහෙම කියනවා හෝ අහවල් ස්ථානයේ මහා සංඝ පිරිසක් මෙහෙම කියනවා කියන ස්ථාවරයක නෙමෙයි අපි රැඳිය යුතු වෙන්නේ. අපි රැඳිය යුතු තැන බවටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, පිරිසුදු ත්‍රිපිටක ධර්මය කියන න්‍යාය තුළ. ඒ නිසා අපි සූත්‍රයට ගලපා බහලා බැලිය යුතුයි. සූත්‍රයට ගලපා බලා ගැලපෙන්නේ නම් ගත යුතුයි, නොගැලපෙන්නේ නම් ඕනම මතවාදයක් බැහැර කළ යුතුයි. එනිසා එය ධර්මයට විනයට ගලපා බැලීම අපි කාටත් බාර කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව ච ධම්මා පරිඤ්ඤය ධර්මතා හයක් පරිඤ්ඤයයි ධර්මතා හයක් පිරිසිදු දැක්විය යුතු වෙනවා. ච අධ්‍යාත්මිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතන 6. ඒකට අපි ආයතන කියන ධර්මයන් පිළිබඳව කතා කළා. ආයතන පිළිබඳව කතා කරනකොට ආධ්‍යාත්මික ආයතන ලෙස අපි කතා කළා. චක්කායතන, සොත් ආයතන, ධාන ආයතන, ජීවායතන, කාය ආයතන කියන මේ ආයතන රූප ආයතන ටිකත් ඒ වගේම මන ආයතනය කියන මේ ආයතනයත් එක්කම ආයතනයත් සමගම මන ආයතනයත් එක්කම ආයතන 6යි. ඒකට අජ්ජත්තික ආයතන කියලා කියනවා. ආයතන 6 පිළිබඳව අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. නමුත් මම කල්පනා කළා මේ මේ ගැන යම් පුංචි මතක් කිරීමක් කළොත් හොඳයි කියලා. හේතුව තමයි ඇතැම් වෙලාවට අද යම් මිත්‍යා මතයක් සමාජය තුළ තියෙනවා මේ ඇහැ කියනකොට චක්කු කියන්නේ එක අවස්ථාවකදී චක්කු ඉන්ද්‍රිය කියන්නේ එක අවස්ථාවකදී චක්කු ධාතු කියලා කියන්නේ වෙන අවස්ථාවකට මෙන්න මේ විදිහට ගිහිල්ලා චක්කායතනය කියලා කියන්නේ වෙනම මොහොතක් චක්කායතනය ගොඩනගන්නේ වෙනමම තැනකදී කියලා මේ ඒ කියන්නේ වැරදි සහගත දැක්මක් කෙනෙක් ඉදිරිපත් කරනවා ඇත්තටම වර්තමාන කාලයේ ඔය ඇති වෙලා තියෙන ධර්මීය විකෘති කිරීම සමගම පිරිසක් ඉදිරිපත් වෙනවා ඒ වගේ මතයක් ඉදිරිපත් කරන්නට ඔවුන් මේ සඳහා ඇතැම් වෙලාවට පැහැදිලි කරනවා යමක අප්‍රකරණේ මට මතක ආයතන යමක ඒ වගේ තියෙන ධර්මකාරණාවකුත් ඕන් සාධක විදිහට ඉදිරිපත් කරනවා. චක්කුව චක්කායතනද කියලා අහනකොට චක්කුව චක්කායතන වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට චක්කායතනය කියන එක චක්කුද වෙනවා චක්කායතනද වෙනවා කියලා කියනවා. මේ වගේ තැනක් අරගෙන එතකොට චක්කුව කියන එක චක්කායතන නෙමෙයි මේ දෙක දෙකක් කියලා පැහැදිලි කරන්නට ඇතන් කෙනෙක් උත්සාහවත් වෙනවා. නමුත් ඇත්තටම ඒක අර ಉದ್ದೇಶය නැතිනම් ඒ කාරණේ විතරක් අරගෙන විග්‍රහ කරන්නට යෑමක් ඒක එතන යට කොටස පිළිබඳව කෙනෙක් තවදුරටත් ගවේෂණේ පරිශ්‍රණය කළොත් ඒ දේ තුළ එතන පැහැදිලි කරනවා ඇයි චක්කු චක්කායතන නොවෙන්නේ කිය චක්කු චක්කායතන නොවෙන්නේ කියන කාරණාව දිබ්බ චක්කු අපි ගත්තොත් දිබ්බ චක්කු සහ පඤ්ඤා චක්කු කියන මේ චක්ෂුෂයන් දිවස සහ ප්‍රඥාව ප්‍රඥා ඇස කියන එක චක්කු නාමයෙන් ගන්නවා පෙනීම කියන අර්ථයෙන් ගන්නවා චක්සුස කියන අර්ථයෙන් ගන්නවා හැබැයි ඒ දේ අර චක්කායතන කියන මට්ටමේ ප්‍රසාද චක්සුස පැත්තෙන් ගණන් ගණන් ගන්නෙ නැහැ දිවස සහ ප්‍රඥා චක්සුස කියන එක ඒ නිසා චක්කුව චක්කායතන වෙන්නේ නැහැ හැම අවස්ථාවකදීම නමුත් චක්කායතනය චක්කුත් වෙනවා චක්කායතනක් වෙනවා කියලා කියනවා. ඒ වෙන න්‍යාය පිළිබඳව අවබෝධ කර නොගෙන ඇතන් වෙලාවට කෙනෙක් උත්සාහවත් වෙනවා චක්කුව සහ චක්කායතනය කියන්නේ දෙකක් කියන කාරණාවෙන් මේක පැහැදිලි කරගන්නට නමුත් ධර්ම විනයෙන් අපිට එහෙම අපේ මතිමතාන්තර ඉදිරිපත් කරන්නට ඉඩක් දීලා නැහැ. ඔබට මේක බලන්න පුළුවන් ධම්මසංගණි ප්‍රකරණයේහි රූපකාණ්ඩයේහි දැක්වෙන කතමන්තං රූපං චක්කායතනං චක්කායතන රූපේ කියලා විස්තර කරන තැන එතන බොහොම පැහැදිලි ලස්සන විග්‍රහයක් සිද්ධ කරනවා අපි කලින් ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා යං චක්කුන් චතුන්නම් මහ භූතානම් උපාදාය පසාදෝ අත්ථ භව පරියාපන්නෝ අනිදස්සනෝ සප්පටිගෝ යම් අසක් තියෙනවා නම් මහ භූතයන්ගේ උපාදාය රූපයක් වන ප්‍රසාදවත් ආත්ම භාවය අනුව ගියපු අනිදස්සන එවැගේම ගැටීම් සහිත යම් ඇසකින් අනිදස්සන සප්පටික ඇසකින් සනිදස්සන සප්පටික රූපය දැක්කනම් ඒ වගේම දකිනම් අනාගතයට දකිනවා නම් කොටිම දකින බවක් තියෙනවා නම් ඒ වගේම මේකට කියනවා චක්කුම් පේතම් මේකට තමයි ඒ දර්ශන කෘත්‍ය સિદ્ધ කරන බවට තමයි චක්කුව කියලා කියන්නේ ඒ වගේම චක්කායතනම් තේතං. ඒ මොහොතටම තමයි චක්කායතන කියලා කියන්නේ. ඒ වගේම මේ මොහොතට තමයි චක්කු ධාතු පේසෝ චක්කු ධාතුව කියලා කියන්නේ. ඒ වගේම මේ මොහොතට තමයි චක්කු ඉන්ද්‍රියම් තේතං චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ වගේම මේ මේ මොහොතට තමයි ලෝකෝ පේසෝ ලෝකේ කියලා කියන්නේ. ద్వාරය කියලා කියන්නේ සමුද්‍රය කියලා කියන්නේ පණ්ඩරය කියලා කියන්නේ කෙත්ත වත්තු නෙත්ත නයන ඕරිම තීර ශුන්‍යෝගාමි ඉදන්තං රූපං චක්කායතන දැන් මෙතනදී පැහැදිලිවම කියනවා මේ චක්කුම් පේතං මේක තමයි චක්කු කියලා කියන්නේ. චක්කා යතනම් පේතං. චක්කා යතනේ කියන්නේ මේකමයි. චක්කු ඉන්ද්‍රියම් පේතං. චක්කු ඉන්ද්‍රිය කියන්නේ මේකමයි. චක්කු ධාතු පේසෝ. චක්කු ධාතු කියන්නේ මේකම. ඒකට මේ එකින් එකට එකින් එකට අපිට වෙන අර්ථ දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආයතනයක් කියනකොට මේ එකම ඇස කියන මේ දර්ශන කෘත්‍ය සිද්ධ වෙන මොහොත ගැන තමයි මේ චක්කායතනය කියන තැනින් මේ කතාව කතා කරන්නේ. ඒ නිසා අපිට ඕනේ අර්ථයක් අරගෙන මෙතනදී අපේ පුද්ගලික අදහසක් කියන්නට අයිතියක් ඇත්තේ නැහැ. මොකද ඒක පැහැදිලි ලෙසම ධම්මසංගණිප්‍රකරණයේ එන රූපකාණ්ඩේ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා පුද්ගලික අදහසක් මෙතන ප්‍රකාශ කරනවා නම් ඒක සම්පූර්ණම මේ කාරණාව තුළ තියෙන අර්ථය නසන දෙයක් අර්ථය විනාශ කරන දෙයක් බවට නිකම්මපත් වෙනවා. එනිසා අපි ආයතන කියන කාරණාව තේරුම් ගන්නකොට ඒ කාරණේ ඉතාම වැදගත්. අපි සාමාන්‍ය මට්ටමින් ගත්තොත් ආයතනයක් කියනකොට අපි දන්නවා යම් යම් වැඩ කටයුතු රාශියක් සිදු කරන තැනකට අපි කියනවා ආයතනයක් කියලා. එතකොට මේ ආයතනයක් ආයතනයකින් රූපය සම්බන්ධව රූප දර්ශනය සම්බන්ධව කටයුතු සිදු කරන්නේ යම් ආයතනයකින්ද ඒ ආයතනයට කියනවා චක්කායතන කියලා. රූපය දර්ශනය පිණිස කටයුතු කරන්නේ දර්ශන කෘත්‍ය સિદ્ધ කිරීම පිණිස යම් ආයතනයකින්ද ඒ ආයතනයට කියනවා චක්කායතනය කියලා. ඒ කියන්නේ දර්ශන කෘත්‍ය විශේෂී පවත්නා පෙනීම පිණිස පවත්නා සියලුම කටයුතු ටික සිද්ධ කරන්නේ චක්කායතනය පැත්තෙන්. ඒක චක්කායතනයේ හැකියාව තමයි පෙනීම ඇති කරන බව. දැන ගැනීම ඇති කරන බව නෙමෙයි පෙනීම ඇති කරන බව. කුමක්ද? මේ වර්ණ රූපය පෙනීම ඇති කරන බව. පහල් සතහන හැඩතල පෙනීම ඇති කරන බව. ඒ තුල ඇත්තනේ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන දරුවෝ මේ දේවල් කියලා අපිට හැඳින්ින් නැත්තේ නැහැ. උදෙක්ම පෙනීම පමණයි. ඒ නිසා මේ දේ තුල අපිට පෙනීම කියන කාරණාවට මූලිකත්වයේ හිම වෙනවා. ඒ නිසා දර්ශන කෘත්‍ය සිද්ධ වෙන නිසා එතනට කියන චක්කු කියලා චක්කායතන කියලා. ඒ නිසා මේ කාරණේ අපිට මේ විදිහට තේරුම් අරගෙන තැබීම ඊටම වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට සෝතේ කියලා කිව්වත් ඒ විදිහමයි සෝතායතනය අපි කතා කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට ඒ ටික තවත් කාලය ගන්න එක අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. ඒ නිසා යම් ආයතනයක් කියලා කියනකොට යම් වැඩ කටයුතු ටිකක් සිද්ධ වෙනවා. දර්ශන කෘත්‍ය සම්බන්ධයෙන් චක්ක ආයතනය, සවන කෘත්‍ය සවන කෘත්‍ය සම්බන්ධයෙන් ඒ සෝතායතනය, ඒ වගේම ගායන සහ සායන කෘත්‍ය සම්බන්ධයෙන් ගහන සහ ජීව ආයතන කියන දේ වගේම ස්පර්ශයේ පැත්තේ කාය ආයතන කියන ධර්මය. ඊට පස්සේ සත්‍ය ධර්මා පරිඤ්ඤය සත්‍ය විඥානට්ඨිතියෝ සත්‍ය ධර්මයක් පිළිසඳ දැකිය යුතුය ධර්මතා හතක් මොකද්ද සත්‍ය විඥානට්ඨිතියෝ විඥානට්ඨිති හතක් තියෙනවා මේ හත පිළිසඳ දැක්ක යුතුය මොනවද විඥානට්ඨිති කියලා කියන්නේ විඥානට්ඨිති කියලා කියන්නේ විඥානයේ පැවැත්ම ඇතිනම් විඥානයේ පිහිටා සිටින තැන කියන අර්ථයෙන් කතා කරන්නේ. සම්ති භික්කවේ සත්තා නානත්තකායා නානත්ත සංඤිනෝ. සේතාපි මනුස්සා එකච්චේ දේවා එකච්චේ විනිපාතිකා. මේ ලෝකේ එක සත්ව කොටාසයක් ඉන්නවා නානත්තකායා නානත්ත සංඤිනෝ. කයවල් නානත්තයි සංඥා ප්‍රතිසන්දි විඥානයේ ප්‍රතිසන්දි පිණිස ගන්න ප්‍රතිසන්දි විඥානය නානත්තයි. කුසල් සිතෙන් අකුසල් සිතින් නානත් විඥාන ගන්න ඇත්තෝ ඉන්නවා. ඒ නිසා නානත්ත් කාය. ඒ ඇත්තන්ගේ කයවල් නානත්වයක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ චේතනාව නැතිනම් ඔවුන්ගේ සිතුවිලි ඒ විඥානයත් නානත්වයක් තියෙනවා. එතකොට මේ නානත්ත් කායා නානත්ත් සංයිනෝ කියනකොට මේ සංඥාවේ නානත්වයේ සහ කයේ නානත්වය කවුරු වගේද? සේයතාපි මනුස්සා මිනිස්යෝ කයවල නානත්තයි ප්‍රතිසන්දි විඥානයේ නානත්තයි ඒ වගේම සමහර දෙවිවරු ඒ කියන්නේ මේ දෙවිවරු කියලා කියනකොට කාමාවචර දිව්‍ය ලෝකවලත් ඒ විදිහමයි ඒකච්චේ විනිපාතිකා ඒ වගේම විනිපාතික සත්වයෝ අපායගාමී සත්වයෝ ඒ විදිහම ඉන්නවා විඥානත් හිතියක් අයම් පඨමා විඥානත් හිතේ මේ පළවෙනි විඥානත් හිතියයි සම්තිබික්කවේ සත්තා නානත්තකාය ඒකත්ව සංඤිනෝ සේයතාපි දේවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා ඒ වගේම නානත්තකාය ඇති කයේ කයවල වල නානත්තයක් තියෙනවා නමුත් ඒකත්ව සංඥාවක් තියෙනවා සංඥාව ඒකත්වයි කයවල නානත්තයි කවුද බ්‍රහ්මයෝ ඇතැම් බ්‍රහ්මයෝ ඉන්නවා පඨමාභිනිබ්බත්තා පඨමාභිනිබ්බත්ත කියලා කියන්නේ කවුද කියලා විග්‍රහ කරනවා පඨමාභිනිබ්බත්ත කියන වචනයෙන් පැහැදිලි කරලා දෙන්නේ ප්‍රථම ධානලාභී ඇත්ත ප්‍රථම ධානලාභී බ්‍රහ්මයෝ එතකොට පඨම ධානයේන නිබ්බත්තා පඨමාභි නිබ්බත්තාති ප්‍රථම ධානයෙන් ප්‍රතිසන්දිගත් අය කියනවා පඨමාභි නිබ්බත්ත කියලා එතකොට මෙන්න මේ පටමාභි නිබ්බත්ත බ්‍රහ්මයන්ට කියනවා ဒုတိ ය විඥානට්ඨිතිය කියලා. එතකොට මේ දෙවැනි විඥානට්ඨිතිය පළවෙනි ධානයෙන් ලබන. සම්ති භික්කවේ සත්තා සත්තා ඒකත්ත කායා නානත්ත සංඤිනෝ සේයතාපි දේවා ආභස්සරා. එතකොට අනිත් තව කොටසක් ඉන්නවා ඒකත්ත කායා නානත්ත සංඤිනෝ කය එක හා සමානයි. නමුත් සංඥාවන් එක හා සමාන වෙන්නේ නැහැ. කවුද? සේයතාපි දේවා ආභස්වරා. ආභස්වර දිව්‍ය ලෝකයේ ඉන්න අය වගේ. එතකොට ආභස්වර දිව්‍ය ලෝකයේ ඉන්න සත්‍යයන්ට සංඥාව ඒකත්වයක් නැති වුණත් ඒ ආභාෂර ප්‍රභාෂර මට්ටමින් ඔවුන්ගේ කය ඒකත්වයකට යනවා. ඒ නිසා ඒකත්ත කායා නානත්ත්ව නානත්ත් සංඤිනෝ කියලා කියනවා අයන් තතිය විඥානත් හිති ඊට පස්සේ සම්තිබික්කවේ සත්තා ඒකත්තකාය ඒකත්ත සංඤිනෝ සේතාත් දේවා සුභකින්නකා ඒකත්ත කාය ඒකත්ත සංඤික වූ සත්වයෝ ඉන්නවා ඒ සුභකින්නක සේතාපි සුභකින්නකා කොට සුභකින්නක දෙවිය සුභකින්නක කියන බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන් වගේ තමයි ඒකත් කාය ඒකත් සංඥාව කයත් එක වගේ සංඥාවක් එක වගේ අයං චතුත්ථ විඥානත් ඉති සම්තිබික්කවේ සත්ත සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්තංගමා නානත්ත් සංඥානං අමනසිකාරා ආන්තෝ ආකාශෝති ආකාසානං ඡායතන උපක ආකාසානං ඡායතනෙ උපදවා ගත්ත සත්වයෝ ඉන්නවා ඒ වගේම විඥානං ඡායතනෙ උපදවා ගත්ත සත්වයෝ ඉන්නවා ආකින්චඤ්ඤායතනෙ උපදවා ගත්ත සත්වයෝ ඉන්නවා. එතකොට මෙන්න මේ හත උපදවා ගත් අයට කියනවා සත්ත්‍ය විඥානත්ථಿತಿ කියලා. විඥානයේ පැවැත්ම තියෙන ස්ථාන හතක් හැටියට දක්වනවා. එතකොට ප්‍රතිසන්දි විඥානස්ස තානානි සවිඥානකා කන්දා ප්‍රතිසන්දි විඥාණයට ස්ථාන ස්ථාන වන බැවින් විඥානයේ සහිත වූ ස්කන්ධයට කියනවා මෙන්න මේ සත්ත්ව විඥානත් ඇති කියලා මේ ස්ථාන හතට. එතකොට manussාති අපරිමාණයේ සුති චක්කවාලේසු අපරිමාණං manussානං වන්නසංතානාදී වශයෙන් ද්වේපි එක සදිසා නැති. මේ ලෝක මිනිස්සු බොහෝ හිටියත් ඒ කවුරුත් එක ස්වરૂපයක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි නානත්ත් කායා කිව්වේ කෙනෙක් කළු පාටයි කෙනෙක් සුදු පාට වෙන්නට පුළුවන්. ඒ වගේම වටපිටා බැලීම ආදී සියලුම දේවල් වෙනස් වෙනවා. එතකොට ත්‍රි හේතුක සහ දු හේතුක ආදී වශයෙන් ප්‍රතිසන්දි විඥානයේ වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ හේතු නිසා තමයි කිව්වේ නානත්ත් කායා නානත්ත් සංනිනෝ කියන මේ වචනේ කිව්වේ. එතකොට විනිපාතික කියලා කිව්වේ අපාය විනිමුත්ත පුනබ්බ සුමාතා යක්ඛිනී ප්‍රියංකර මාතා කුසමිත්තා ධම්මගුත්තාටි එතකොට දැන් විනිපාතිකා කියලා කියනකොට දැන් විනිපාතික සත්වයන්ගේ වෙනස් බව තියෙනවා ප්‍රතිසන්දි විඥානයේ වෙනස් වෙනකොට තමයි කෙනෙක් චතුම් මහරජිකේ ත්‍රිසං ආත්ම භාවයන් කියන තන තිරස්චානගත කියන මට්ටමට අයිති වෙන කොටස් ජීවත් වෙනවා ඊට පස්සේ සාමාන්‍ය තිරස්ථානගත අපායක් තියෙනවා. ඒ අපාය කියන තැන කතා කරනවා. එතකොට මේ තැන්වල දි හේතුක ප්‍රතිසන්දි කියන තැනින් යෙදෙන නිසා මේ තැන්වල වෙනස් වෙනස් මට්ටමක් තියෙනවා. ඊට පස්සේ පටමාභි සමය කියනක අපි මතක් කළා මේ බ්‍රහ්මය කියනකොට පටමාභි නිබ්බත්ත කියන කාරණය පටම ධානයේන නිබ්බත්තා ප්‍රථම ධානයේ නිසා ප්‍රතිසන්දි ලැබූ අය කියන එක එතකොට කායෝචිතේ සංවිපහාරික විභාරිකතරෝ හෝති ඔහුගේ කය කියන එක පැතිරීම් අනුව වෙනස් වෙලා තියෙනවා මොකද ධානය හීන ප්‍රනීත මධ්‍යන මධ්‍යම ප්‍රනීත වශයෙන් වැඩුවට පස්සේ හීන වශයෙන් ප්‍රථම ධානයේ වඩපු කෙනෙකුට ලැබෙන ආත්ම භාව ප්‍රතිලාභයේ හීනයි මධ්‍යම වශයෙන් ආත්ම ලබන ධානයේ වැදුවාම ලබන ආත්ම භාව ප්‍රතිලාභයේ මැදෙමයි ප්‍රණීත වශයෙන් වැදුවාම මහා බ්‍රහ්මය ආත්ම භාවයේ ප්‍රණීත මට්ටමක් තියෙනවා. අති විපාරිකතරෝ හෝති පැතිරීමේ හැකියාව බොහෝ පවතිනවා. එතකොට මේ කියන්නේ අපේ කය වගේ රළු මට්ටමේ කයක් පිළිබඳව කතාවක් නෙමෙයි මේ මොහොතේදී කතා කරන්නේ. ඊට පස්සේ දැන් අපි කතා කරපු විදිහට ওই විදිහටම ආබස්සර දිව්‍ය ලෝකයේ පිළිබඳව කතා කරනවා. එතකොට ආබස්සර දිව්‍ය ලෝකයේ ගැන කතා කරනකොට දණ්ඩුක්කාය අච්චීවිය ඒතේ සංසරීරතු ආභා චිජ්ජිත්තා චිජ්ජිත්තා පතන්තිවිය සරති විසරතිති ආලෝකයක් විහිදවන නිසා තමයි ශරීරතෝ ආභා ශරීරයෙන් නිකන් ඒ ආලෝකය කියන දේ විසිරී පතිත වෙන නිසා ආභස්සර කියලා කියනවා. එතකොට තේසු පංචක ණය ධ්‍යාන පහක් පිළිබඳ කතා කරන න්‍යායේදී ဒုတိ ය තතිය ධ්‍යානද්වය දෙවෙනි සහ තුන්වෙනි ධ්‍යානද්වය පරිත්තම් භාවෙත්තා උප්පන්නා පරිත්තා භානාම හොಂತಿ පරිත්ත වශයෙන් වදලා උපදින අය පරිත්තහබ කියලා කියනවා මජ්ජිමම් භාවෙත්තා උප්පන්නා අපමානා භානාම හොಂತಿ මධ්‍යම වශයෙන් වදලා උපදින කෙනා අප්‍රමාණාභ කියලා කියනවා. පණිතම් භාවෙත්ත උප්පන්න ආභස්තරණාම ඒ ဒ ුතිය සහ තෘතිය ධාන ප්‍රණීතතර වශයෙන් වැඩලා උපදින අයට කියනවා ආභස්වර කියලා. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති මේ ධානයක් වඩනවා කියනකොට මේ කාරණාවේදී ඔය අද ඇතන් ධානලාභී ඇත්ත වගේ මේ තාම සරල කාරණාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ප්‍රතිසන්දි විපාකයේ පවා වෙනස් කරන්නට පුළුවන් වෙන විඥානක් හිති ධර්මයක් පිළිබඳව මේ කතා කරන්නේ. කියන්නේ ඔවුන් සාමාන්‍ය ජීවිතයේදීත් මේ ධානය උපදෝගත් අය අර කාමය හා සම්මිශ්‍ර යන මනෝභාවයක් තුල ඇත්තේ නැහැ. ඔවුන්ට විවිච්ඡේව කාමයේහි විවිච්ඡේව අකුසලයේහි ධම්මේහි නම් ඒක ධානයේ තියනවා කියන මොහොත විතරක් නෙමෙයි සාමාන්‍ය ධාන සහිතව ජීවත් වෙන කෙනෙකුට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොටත් ඔය තියෙන මනෝභාවයෙන්ම තමයි යුක්ත වෙන්නේ. එතකොට තමයි ඔහුට මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ අනුව තමයි ප්‍රතිසන්දී යන්නේ. ඒ කියන්නේ නැති වෙච්ච දෙයක් අනුව ආය ප්‍රතිසන්දි පිණිස යනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ධානයේ උපදෝගෙන නැති වුණා කියන තැනින් කියන්නේ ඔහුට ඒ මනෝභාවය පවතින්නේ නැහැ කියන එක. ඔහු නැවත බ්‍රහ්ම ලෝකයන්නේ නැහැ දැනට ධානලාභීක් නොවුනොත්. ඒ නිසා අචරිත්ත ඥානෝ කියලා කියනවා අත්මහැරි ධානය කියන දේ. ඒ නිසා මේ ධානය කියලා කියන්නේ අද කෙනෙකුගේ හිත ටිකක් එකග වුණා කුමන හෝ ආලෝකයක් වෙනුණා කියන තනක් පිළිබඳව නෙමෙයි මේ සංඥා මට්ටමින්ම මේ වඩලා ඊටාම සියුම් මට්ටමට හිතපත් කරගත්ත ප්‍රතිසන්දි විපාක පිණිසත් මේක ගේන්නට පුළුවන් මට්ටමේ Tamange අද රූපාවචර රූපාවචර මට්ටමටපත් වුණා. අද අරූපාවචර මට්ටමටපත් වුණ මට්ටමක් ගැන මේ කතා කරන්නේ. එහෙම නැතිනම් සාමාන්‍ය ධානයක් උපදෝගෙන රස්සාවක් කරලා බැනගෙන ගහගෙන ඉන්න මනෝභාවයක් ගැන නෙමෙයි මේ ශාසනීය ධ්‍යාන කියලා කතා කරන මට්ටම. මොකද අද බොහෝ දෙනෙක් මේ කාරණා ටික පිළිබඳව වර්ධවා වටහා ගැනීමකින් ඉන්නවා. වේහප්පලාපි චතුත්ථ විඥානත්ති මේව බජන්ති වේහප්පලා කියන දිව ලෝකේ සතර විඥාන සතර වෙනි විඥානත්තිය පිළිබඳව අසුරු කරන්නේ ඊට පස්සේ අසඤ්ඤ සත්තා විඥාන භාවා එත් සංඝහන්න ගච්ඡanti අසඤ්ඤ සත්‍යයන්ගේ විඥානය කියන කාරණය පිළිබඳව මෙතනදී කතා කරන්නේ නැහැ. හේතුව අසඤ්ඤ සත්‍යය කියන එක පිළිබඳව මේ නව සත්තා වාසය පිළිබඳව කතා කරනකොට කතා කරනවා. නමුත් මෙතනදී විඥානත් හිතියට එන කතා කරනකොට මේ අසඤ්ඤ සත්‍යයන් කියන සංග්‍රහය මේ පරයයේදී අතහැරලා තමයි මේ දෙදී අපි කතා කරන්නේ. එතකොට මේ අපි කතා කළේ සත්‍ය ධම්මා පරිඤ්ඤය ධර්මතා හතක් පිළිසඳ දැක්විය යුතුයි. ධර්මතා හත කියලා කිව්වේ සත්‍ය විඥානත්ථಿತಿ විඥානයේ පිහිටන්නට පුළුවන් ස්ථාන ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නට පුළුවන් ස්ථාන හතක් පිළිබඳව තමයි මේ සත්‍ය විඥානත්ථಿತಿ කියන ධර්මයන්ගෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එතකොට මේ කියන කාරණා ටික තුළ අපිට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රතිසන්දි විපාක පිණිස යන්නට පුළුවන් මට්ටමේ කර්ම රැස් කර ගැනීමක් මේ හැමතැනකදීම තියෙනවා. එතකොට මේ හැමතැනකදීම අපිට නැවත සාකච්ඡා වෙනවා අපි මේ විදිහට මේ කතා කරගෙන ගියාට ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධාන ආදී ධර්මයේ ලබනවා වගේම තීරිතාච හෝති කියන කතාවකින්. ඒ කියන්නේ තීරිතාච හෝති කියලා කියන්නේ මේ හැමතැනකදීම අනිත්‍ය ආදී ධර්ම වශයෙන් අපි මේ හැමතැනම මානසිකාර්යයේ පවත්වන පැත්ත පිළිබඳවත් ඊළඟට අපි සාකච්ඡා කරනවා. එතකොට මේ විදිහට අපි අද දවසේදී කතා කළා ච ධම්මා පරිඤ්ඤය ස්කන්ධ ධර්මයන් පිළිබඳව කතා කළා පංච උපාදානස්කන්ධේ ධර්මතා 6ක් පිළිබඳව කතා කළා ආයතන 6 පිළිබඳව ධර්මතා 7 පිළිබඳව කතා කළා සත්ත්ව විඥාන කෙටිය පිළිබඳව එතකොට මේ කාරණාවත් ටික පිළිබඳව කතා කරනකොට අපිට පැහැදිලිව පේන්නට ඕනේ අපේ ප්‍රතිපදාව පිළිබඳව අපි නිතර මතක් කරනවා වගේ කරුණු කාරණා දන්නේ ගිහි වෙනවට වඩා වැදගත් වෙන්නේ අපි ධර්මයේ දන්නවා වගේම ධර්මයේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න පුද්ගලයෙක් බවට පත් වීම එනිසා කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී මේ සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරගන්න තියදුනා මේ විදිහට සිද්ධ කරගත්ත මේ සීල කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු මේ සීල කුසල ධර්මයන් පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි මේ ස්ථාන අධිග්‍රහිතේෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයාට අනුමෝදන් කරනවා. සියලු දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.